ද්වත්තින්සතිමෝ පරිච්ඡේදෝ 32 වෙනි පරිච්ඡේදය තුසිතපුර ගමන දුටුගමනු රජුරුව තුසිතපුරයට සැපත් වීම අනෙට්ඨිතේ චත්තකම්මේ සුදාකම්මේ චේතියේ මාරණන්තික රෝගේන රාජාං ආසිගලානකෝ රුවන්මැලි මහා සෑයේ චත්‍රය පළඳවීමත් සුණු පිරියම් කිරීමත් අවසන් නොවේ තිබියදී අපගේ දුටුගැමුණු රජුරෝ මාරාන්තික රෝගයකින් ගිලම් බවට පත් වුණා තිස්සං පක්කෝ සෛත්වාසෝ කනෙට්ටං දීගවාපිතෝ තෝපේ අනෙට්ටිතං කම්මං නෙට්ටාපේති අබ්‍රවේ එතකොට රජ්ජුරුව තමන්ගේ මලනුවන් වන තිස්ස කුමාරයාව දීපවාපයෙන් අනුරාධපුරයට කැඳවා අවසන් නොකළ මහා සෑයේ කටයුතු අවසන් කරන්නට කියා පැවසුවා භාතුනෝ දුම්බලත්තසෝ තුන්නවායේකාරිය කංචුකං සුද්ධවත්තේ තේන චාදිය චේතියං තිස්ස කුමාරයා අනුරාධපුරයට ඇවිත් තම සහෝදර දුටුගැමුණු රජුරෝ රෝගයෙන් ඊතා දුර්වලව සිටිය නිසා රෙදවියන්නන් ලවා සුද්ධ වස්ත්‍ර කංචුකයක් කරවා එයින් සුනුපිරියම් නොකල මහා සෑය අලංකාරව පෙනෙන අයුරින් සැලැස්සුවා. චිත්තකාරේ කාරේ වේදිකං තත්ත සාදුකං පන්තේ පුන්න ගටානංච පංචංගුල පන්තකං එහි වේදිකාව සිත්තරුන් ලවා අලංකාර ලෙස පුංකලස් පෙලක් පස් ආකාර මුදු පෙළත් කෙරෙව්වා. චත්තකාරේ කාරේ චත්තං වේලුමයන් තත කරපත්තමයේ චන්ද සූර්ය මුද්ද වේදියං ඒ වගේම උණගසෙන් කැටයම් කරන මිනිසුන් ලවා චත්‍රය උණ ලීයෙන් කරවා එහි දේවතා කොටුවේ ගොරෝසු කුල වලින් සඳහිරු පෙනෙන්ට සලස්වා ලාකා කුංකුම කේතේ තං චිත්තයත්වා සුචිත්තිතං රඤ්ඤෝ නිවේදේතු පේ කත්තබං නිට්ඨිතං ඉතේ ලාකදහ කුකුම් වලින් මහා සෑය හොඳාකාරව සිතුවම් වලින් සරසුවා ඊට පස්සේ මහා සෑයේ කළ යුතු වැඩ සම්පූර්ණ කළා කියලා දුටුගැමුණු රජුරවන්ට දැනුම් දුන්නා. සිවේකාය නිපඤ්ඤේत्वा ඉදාගන්त्वा මහේපතේ පදක්කෙනං කරෙත්වාන සිවේකාය වචතියං රජුරවන්ව දෝලාවක සතපවාගෙන මහා සෑය ළඟට වඩමවාගෙන ආවා. දෝලාවෙන් මහා සෑය පැදකුණු කළා. වන්දෙත්වා දක්ඛිනද්වාර සයනේ භූමි සම්තතේ සයිත්වා දක්ඛිනපස්සේන සෝමාතුපමුත්තමං වන්දනා කළා දකුණු දොරටුව අසල බිම අතුරන ලද සයනයක සතැප්පුවා එතකොට රජ්ජුරුවෝ දකුණු ඇලයන් සැතපේ උත්තම මහා තූපය දැක සතුට වුණා. සයත්වා වාම පස්සේන ලෝහපාසද මුත්තමං පස්සන්තෝ සුමනෝසේ බෙක්කෝ සංඝ පුරක්කතෝ රජ්ජුරුවන්ව වංගලයන් සයනය කොට උත්තම ලෝවා මහා පායේ දකිමින් බිකු සංඝයා වහන්සේ පෙරටු කරගෙන ඊටාම සතුටින් සිටියා. ගිලාන පුච්ච නත්තාය ආගතයි තතෝ තතෝ චන්නෝති කෝටියෝ බිකු තස්මෙන් ආසු සමාගමේ අපගේ දුටුගැමුණු මහරජුරුවන්ගේ අසනීප තත්වය ගැන අසන්ත ඒ ඒ රටෙන් වැඩිය භික්ෂුන් වහන්සේලාගේ ගණන 96 කෝටියක් වුණා. ඝන සජ්ජාය මකරං වග්ග බන්දේන බිකවෝ තේර පුත්තාභයන්තේරං තත්තාදිස්වා මහේපති භික්ෂුන් වහන්සේලා සමූහ වශයෙන් එක් වෙලා සූත්‍ර සජ්ජායනා කළා. රජ්ජුරුවෝ එතන වැඩ නොසිටින තේර පුත්තාභය තෙරුන් වහන්සේ ගැන මෙහෙම සිතුවා. අට්ඨවේශ මහා යොද්දං යොජ්ජන්තෝ අපරාජං යෝසෝන පච්චුදවතෝ මහා යෝදෝ වසේමම මං එදා නොපරදෙන මහා යුද්ධ 28ක් කරද්දී යම් මහා යෝධයෙක් වෙන්න වේ මා සමග ජීවිත පරිත්‍යාගයෙන් එකට සිටියාද මච්චයෝ ධම්මේ සංපත්තේ දිස්වාමංචේ පරාජයං විදානසෝ මං නොපේතේ තෙරෝ තෙරස් පුතාබයෝ මරණය සමග යුද්ධය කරන වෙලාවේ මම පරදින බව දකලා වෙන්ට ඇති දැන් අපගේ තේර පුත්තාබය තෙරුන් වහන්සේ මල් ළඟට එන්නේ නැත්තේ ඉති චින්තයේ සෝතේරෝ ජානත්වා තස්ස චින්තිතං නරෙන්ද නදිවාසීස වසං පංගලි පබ්බත කියා සිතුවා එතකොට කිරින්දිව ඉස්මත්තේ පංජලේ පර්වතයේ වැඩ සිටි තේර පුත්තාපය රහතන් වහන්සේ රජුරෝ සිතපු අදහස දැකලා පංචකේනාසව සත පරිවාරේන ඉද්දියා නබසා ගම්ම රාජානං අටසි පරිවාරිය පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ඉරිදි බලයෙන් අහසින් ඇවිත් අපගේ දුටුගැමුණු රජුරුවන්ව වට කරගෙන සිටගත්තා රාජා දිස්වා පසන්නතං පුරතෝ චනසේදිය තුම්මේ දස මහයෝදේ ගන්නිත්වාන පුරේයං රජ්ජුරුව උන්වහන්සේව දැකලා මහා සතුටටපත් වුණා. තමන් ඉදිරියේම වඩා හිඳුවා ගත්තා. ස්වාමීනි ඒ කාලේ දසමහා යෝධයන් වෙලා සිටිය. ඔබ වහන්සේලාත් අරගෙන මං යුජ්ජෙන් ඊතානිය කෝව මච්චුනා යොද්ද මාරබින් මච්චු සත්තුන් පරාජේතං නසකෝ මිතේ ආහච යුද්ධයට ගිහින් අපි හැමෝම එකට යුද්ධ කළා දැන් මං තනියම මාරයා සමග යුද්ධයක යෙදලා ඉන්නවා මාරයා නැමැති සතුරාව පරාජය කරන්නට බැරි බව පේනවා කියලා කිව්වා ආහතේරෝ මහරජ මාබයි මනුජාදිප කිලේශ සත්තුන් අජිනෙත්වා දෙයෝ මච්චු සත්තුකෝ එතකොට තේරු පුප්පාබේ තෙරුන් වහන්සේ මෙහෙම වදාලා මහරජුරුවනේ බය වෙන්න එපා කෙලෙස් සතුරම් පරදවන්නේ නැතුව මායя නැවත සතුරාව පරදවන්න බෑ සබ්බම්පි සංකාරගතං අවසං ඒව විජ්ජති අනිච්චා සබ්බ සංකාරයිති වතං සතුනා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සංස්කාරයන්ටයි ති හැම දෙයක්මත් තමාගේ වසඟේ පාත්වන්ට බෑ බිඳිලා යනවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා වදාළේ මේ නිසයි ලජ්ජාසාරද්ද රයිතා බුද්දේ පේති අනෙච්චත තස්මානෙච්ච සංකාරා දුක්ඛනතති චින්තය ලැජ්ජා බය කිසිවක් නැති මේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙතත් පැමුණා ඒ නිසා මේ සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියා සිතනු මැනවි. ဒုတိယ අත්ථ භාවේ පේ ධම්මචන්දෝ මායිතේ උපට්ඨිතේ දේවලෝකේ ත්වා දෙම්බං සුකන්තුවං මේට කලින් ආත්මයේ සාමණේර නමක්ව සිටියේදී කුසල කර්මයන් කෙරෙහි ඔබතුමා තුළ මහා කැමැත්තක් තිබුණා ඊළඟ ආත්මයේ දෙව්ලොව ඉපිද වින්ද හැකිව තිබුණු මහත් දිව්‍ය සපතහරලාභතුමා ඊතාගම්ම බවං පුඤ්ඤං ආකාශච අනේකදා කරණම්පේක රජ්ජස් සාසනොජ්ජතනායතේ මේ මිනිස් ලොව රජපෞලේ ඉපදිලා නොඑක ආකාරයෙන් බොහෝ පින් කරගත්තා ඔබතුමා විසින් ලංකා රාජ්‍ය ඡත්‍රයක් යටතර ගත්තේ බුද්ධ ශාසනය බැබලවීම පිණිසයි. මහා පුඤ්ඤ කතං පුඤ්ඤං යාවජ්ජ දිවසාතය සබ්බන්නොස්සර මේවන්තේ සුඛං සජ්ජුබවෙස්සති මහා පුණ්‍යවන්තයාණෙනි රජ වූ දවසේ පටන් අද දවසට ඔබ විසින් කරන ලද සියලු පෙන් සිහි කළ මැනවි. එහි සැප විපාක ඔබතුමාට වහාම ලැබේවි. තේ රස වචනං සොත්වා රාජාත්මනෝ අවස්සය මච්ච යොද්දේ පේතං මේති අභාසිතං තෙරුන් වහන්සේගේ වචනය අහලා රජුරු ඊටමත් සතුටු සිතින් යුක්ත වුණා. ස්වාමීන් වහන්සේ මට මේ මාර්යා සමග වන යුද්ධයේදී බොහෝ උපකාර වුණා කියලා වහන්සේට පැවසුවා. තදාචං ආහාරපෙත්වා පහතෝ පුඤ්ඤ පොත්තකං වාචේතුන් ලේකකං ආසෝතං වාචේසි පොත්තකං එවලේ සතුටෙන් සිටින රාජ්‍යරුව පින්පත ගෙන්වාගෙන ලියන්නාට කියවන්ට කියුවා ඔහු ඒ පින් පොත කියවුවා. ඒකෝන සත විහාරා මහරජන කාරිතා ඒකුණ වේශ කෝටි විහාරෝ මරිච වට්ටිච අපගේ මහරජුරුවන් වහන්සේ විසින් විහාරයන් 99ක් කරවලා තියෙනවා. කහවණු 19 කෝටියක වියදමින් මිරසවැටි විහාරය කෙරෙව්වා. උත්තමෝ ලෝපාසදෝ තින්ස කෝටි කාරිතෝ මහතෝපේ අනග්ගානේ කාරිතා චතු වේසති උතුම් ලෝවා මහා පාය තිස් කෝටියක වේදමෙන් කෙරෙව්වා රුවන්මැලි මහා සෑයේ වටිනාකම කියන්ට බැරි තරම් අනර්ග කටයුතු 24ක් කෙරෙව්වා මහතෝ පම්මේ සේසානේ කාරිතානි සුබුද්ධිනා කෝටි සහස්සං අග්ගන්තේ මහරජාති වාචේ පිරිසිදු නුවණැති මහා රජුරුවන් වහන්සේ විසින් රුවන්මැලි මහා සෑයේ කරවන ලද අනෙක් කටයුතු වෙනුවෙන් කහවණු දහස් කෝටියක් වේදම් වෙලා තියෙනවා කියලා ලියන්නා කිව්වා කොට්ටනාමම්මෙ මලේ අක්කකායක චාතකේ කුණ්ඩලානි මහක්කානේ දුවේ දත්වාන ගන්නිය එතකොට රජ්ජුරුව මේම කිව්වා කොට්ටනම් කඳු රටේ බුලු කන්ට තරම් සිදු වුණු සාගතේදී මගේ මහාර්ග වූ කුණ්ඩලා බරණ දෙක විකුණලා කීනාසවානං පංචන්නං මාතේරණ මුත්තමෝ දින්නෝපසන්න චිත්තේන කංගුවම් බිල පින්ඩකෝ ඒ මුදලින් උතුම් රහතන් වහන්සේලා පස් නමකට පහන් සිතින් යුක්තව තනහාල් ඇඹුල් කඳකින් යුක්ත කොට මම පින්ඩපාතය පූජා කළා චූලංගනීය යොද්දම්මේ පරාජිත්වා පලායත කාලංගෝ සපයත්වාන ආගතස්ස විහාසය කීනාසවස්ස යතිනෝ අතාන මනපෙකිය දින්නම් සරක බත්තන්තේ වොත්තේ ආහමේ පතේ තිස්ස කුමාරයා සමග මුලින්ම කළ චූලංගනේ යුද්ධයේදී පෙරදී පලාගෙන් දානය සඳහා සංඝයා වහන්සේට කල් දන්වා අඬකසාලා අහසින් වැඩියාට පස්සේ පුවඟ දිවයින් වශයෙන් රහතන් වහන්සේට තමන්ගේ ආහාර වේල නොගෙන ජීවිතය පවා උපේක්ෂා නොකොට රන් තැටියේ තිබූ බතමන් පූජා කරගත්තා කියලා රජුරෝ කිව්වා විහාර මහා සත්තාය පාසාදස්සමය තතා තූපාරම්භේතු සත්තාය තතා ධාතු නිදානකේ චාතුද්දසස්සං උබතෝ සංගස්ස මාතෝ මයා මහරහං මාදානං අවිස සංපවත්තිතං මිරිසවැට විහාර පූජෝත්සව සතියේ ලෝවා මහා ප්‍රාසාද පූජෝත්සව සතියේ මහා සෑයේ මුල්ගල තැබීමේ උත්සව සතියේ ධාතු නිදානෝත්සව සතියේ සිව්දිගෙන් වැඩි භික්ෂු භික්ෂුණී උභය මහා සංඝයා වහන්සේට මං කිසිදු අඩුවක් නැතුව මහා වටිනා මහා දානයක් පැවැත්තුවා මහා වේසාක පූජාච චතු වේසතිකාරේ දීපේ සංඝස්ස තික්කතං තිචේවර මදාපයෙන් වෙසක් මහා පූජෝත්සව 24ක් කෙරෙව්වා ලංකාව පුරාම වැඩ ඉන්න සියලු සංඝයා වහන්සේට තුන් වතාවක් තුන් සිවුරු පූජා කරගත්තා සත්ත සත්ත දිනානේව දීපේ රජ්ජමං එමං පංචක්කත්තුං සාසනම් මේ අදාසෙන් අටමානසෝ මම මේ ලංකා රාජ්‍ය දවස 7 ගණනේ පස්වතාවක් ඊට සතුටු සිතින් බුද්ධ ශාසනයට පූජා කරගත්තා සතතං වා දසට්ඨනේ සප්පිනා සුද්ධ වට්ටියා දීපසහස්සං ගාලේසං පූජන්තෝ සුගතං අහං ගිතලෙන් පොඟවාගත් ඊතා පිරිසුදු පහන් වෙටි යොදා දොළොස් ස්ථානයක අපගේ සුගතයන් වහන්සේට নিরතුරු පූජා පිණසමම් පහන් දහසක් දැල්වුවා නිච්ඡං අට්ඨා රසට්ඨානේ වෙජ්ජේ වේතං ගිලාන බත් වේසජ්ජං ගිලානාන මදාපයෙන් 18 ස්ථානයක নিরතුරුවම වෛද්‍යවරුන් යොදවා ගිලන් ආහාරත් බේත් ආදියත් මන් රෝගීන්ට ලබා දුන්නා චතු චත්තාලේස තානම්මේ සංකතං මధుර පායසං තත්තකේස්වේව තානේසෝ තේලුලෝපකමේවච ඒ වගේම 44 තැනක කිරිබස් සමග මේ පැණි ගෙතෙල් ආදියත් එවැනිම 44 තැනකදී බොහෝ තල යොදා කිරිහා ගෙතෙල් මිශ්‍ර කොට හදන කිරිබත් දුන්නා ගතේ පක්කේ මහාගල පුවේතානම් මෙ තත්තකේ තතේව සහබත්තේ නෙච්චමේව අදාපයෙන් ගිතලින් බැදපු මහා දැල්කවුන්ද ඒ විදියට තැන් 44ක දුන්නා ඒ විදියටම තැන් 44ක නිරතුරු බත් තබා දුන්නා උපසතේසු දිවසේසු මාසේ මාසේ චනට්ටසු ලංකාදීපේ විහාරේසු දීපතේල මදාපයෙන් මාසයක් පාසා පොහේ දවස්වල ලංකාවේ අටමහා විහාරවලට බණ අසන්ටත් පූජා පිණිසත් පහනොයි තෙලොයි දුන්නා ධම්මදානං මහන්තං තේ සොත්වාමස දානතෝ ලෝහපාසාදතෝ යත සංගමග්ගම්මේ ආසනේ ආමිෂ දාණයට වඩා මහත් ආනිසංස තියෙන්නේ ධර්ම දාණයෙන් කියලා මට අහන්න ලැබුණා ලෝවා මහා ප්‍රාසාදයේ පහළ මාලයේ සංඝයා මැද ආසනයක වාඩි වෙලා ඕසාරෙස්සාමි සංගස්ස මංගල සුත්ත මෙච්ඡං නිසින්නෝ සාරේතං නාසක්කං සංඝගාරව උතුම් ධර්ම දාණය දෙන්න ඕනේ කියා සංඝයා වහන්සේලාට මහා මංගල සූත්‍රයෙන් බණක් කියන්න ඕනේ කියලා වාඩි වුණා. නමුත් සංඝයා වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසා බණ කියා ගන්නට බැරි වුණා. තතෝ ප්‍රබෝති ලංකා විහාර සුතං තයෙන් ධම්මකතං කතාපේසං සකරිත්වාන දසකේ ඊට පස්සේ මංකලේ ලංකාව පුරා ඇති ඒ ඒ විහාරවල ධර්මදේශකයන් වහන්සේලාට සත්කාර කරවා බණ කියන්ට සැලැස්වීමයි ධම්ම කතේ කස්සේ කස්ස සප්පිපානිත සක්කරං නාලෙන් නාලෙ මදාපේසෙන් දාපේසෙන් චතුරංගුලං එක් එක් ධර්ම කතකයන් වහන්සේ නමකට ගෙතෙල් පැණි සූකිරි නැලිය ගානේ පූජා කළා අඟල් හතරේ පමණ සූකිරිකට පූජා කළා මුට්ටිකං යට්ටි මදුකං දාපේසෙන් සාටකද්වයං සබ්බම් පිස්සරි හේදානං නමේ ආසේති මානසං මිහිරි වැල්මේ මිට ගණනේ පූජා කළා වස්ත්‍ර යුගලය බැගින් පූජා කළා මේ හැම දානයක් මම දුන්නේ ඉසුරු සම්පත් මත පිහිටාගෙනයි ඒ නිසා ඒ ගැන මගේ සිත පිනා යන්නේ නැහැ ජීවිතං අනපෙක්කේत्वा දුග්ගතේන සතාමය දින්නදානද්වයං ඒව තම්මේ ආසේති මානසං නමුත් මා ඊට දුකටපත් වී සිටි අවස්ථාවේ ජීවිතය ගැනවත් අපේක්ෂාවක් නැතුව පූජා කරගත් දාන දෙක නම් මතක් වෙද්දි මාගේ සිත පිනා යනවා සංසොත්වා භයෝ තේරෝ තණ්ඩාන ද්වයමේවසෝ රඤ්ඤෝ චිත්තප්පසාදත්තං සංවන්නේ සියනේකදා යසු තේර පුත්තාබේ තෙරුන් වහන්සේ ඒ දාන දෙක ගැනම රජ්ජුරුවන්ගේ සිත පහදවන්ට ඕනෑ යන අදහසින් නොඑක් අයුරින් ඒ දුක්ස්කර අවස්ථාවේ දුන් දාණය ගැන වර්ණනා කළා තේසු පංච සුතේනේසෝ කංගුම් බිලගහකෝ මලිය දේව මහතේරෝ සුමන කෝටම්මේ පබ්බතේ එදා ඇඹුල් කඳයි තනහාලේ බතුයි දාණයට පිළිගත් තෙරුන් වහන්සේලා පස්නමතුරින් මලය මහදේව රහතන් වහන්සේ සමන්කුල පව් වාසී නවන්නම් බික්කු සතානං දත්වා තං පරිබුංජසෝ පටවිචාලකෝ ධම්මගොත්තතරෝ තුතං පන කල්යානික විහාරම්මේ බික්කුණං සංවිභාජිය දසත් දසත සංකානං පරිභෝගමකසයන් නවසීයක් භික්ෂුන් වහන්සේලාට දානය පිළිගන්වා තමනුත් වැළඳුවා. ඒ වගේ මේ පිණ්ඩපාත දානය පිළිගත් ඉරදීයම් මහ පොළව සොලවන ධම්මගුත්ත මහරහතන් වහන්සේ කැලණි විහාරස්ථානයේ 500ක් භික්ෂූන් වහන්සේට බෙදා දී තමන් වහන්සේත් වැළඳුවා. පලංගර වාසිකෝ ධම්ම දෙන්නතරෝ පිවංගුකේ දීපේ දස සහස්සනං දත්වාන පරිභංගතං තලගුරු වෙහෙර වාසී ධම්මදින්න රහතන් වහන්සේ පුවංගු දේවයින් වැසි දසදහසක් භික්ෂූන්ට දී ඒ පින්නපාත දාණය තමනොත් වැළඳුවා මංගන වාසිකෝ කුද්දතිස්සතේරෝ මෛද්දිකෝ කේලාසේ සට්ටි සහස්සනං දත්වාන පරිබුංජතං මංගන විහාර වාසී මහා ඉරිදිමත් කුද්දතිස්ස රහතන් වහන්සේ කේලාස විහාරයේ 60000ක් භික්ෂූන් වහන්සේටදී ඒ පිණ්ඩපාත දාණය තමාත් වැළඳුවා මහා ව්‍යග්ගෝච තේරෝ තං උක්කනං කර විහාරකේ දත්වා සතානං සත්තන්නං පරිභෝගමකාසං උක්කානවර විහාරේ මහා ව්‍යග්ග රහතන් වහන්සේ සත්‍යයක් භික්ෂුන් වහන්සේට පින්ඩපාත දාණයදී තමාත් වැළඳුවා සරක බත්තත් ගායතෝ තෙරපියංගු දීපකේ ද්වාදස බික්කු සහස්සනං දත්වාන පරිබුන්දිතං රන්තටියේ තිබුණු බත පිළිගත් පුවගු දේවීන් වැසි කුටුම්බිය තිස්ස රහතන් වහන්සේ 12000ක් භික්ෂුන් වහන්සේලාට ඒ දාණය ලබා දී තමන් වහන්සේත් වැළඳුවා නිතිවත්වා බයත්තේරෝ රන්නහාසසිමානසං රාගා චිත්තම් පසාදෙත්වා තන්තරං ඉදමබ්‍රවේ මෙසේ වදාළ අපේ තෙරුන් වහන්සේ රජ්ජරුවන්ගේ සිත සතුටටපත් කළා සිත පහදවාගත් රජ්ජරුව තෙරුන් වහන්සේට මේ පැවසුවා චතෝ වේසති වස්සානේ සංගස්ස උපකාරකෝ අහමේවං ඕතු කායපේ සංගස්ස උපකාරකෝ මං අවුරුදු 24ක් අපගේ සංඝයා වහන්සේලාගේ ශාසනික ජීවිතයට උපකාර කළා මාගේ මේ කය පවා සංඝයා වහන්සේලාට උපකාර පිණිස වේවා මහතෝප දස්සනට්ටානේ සංගස්ස කම මාලකේ ශරීරං සංග දාසස තුම්මේගා පේතමේති මහා සෑ පෙනෙන ස්ථානයේ සංඝයා වහන්සේගේ පොහොය මළුවේ සංඝදාස වූ මාගේ ශරීරය නබ වහන්සේලා ආදාහනය කරනසේක්වා කනෙට්ටං ආභෝතිස්ස මහතෝපේ අනෙට්ටිතං නිට්ඨාපේ තුං සබ්බං කම්මං සක්කං ච සාදුකං තම මලනුවන්ට මෙහෙම කිව්වා පින්වත් ඉස්සෙයිනේ අසම්පූර්ණ වූ මහා සෑයේ වැඩ කටයුතු සම්පූර්ණ කරන්න ඕනේ මේ හැම දෙයක්ම හොඳ ආකාර ලෙසින් ඔබ කරන්න ඕනේ. සායම්පාතෝ ච පුප්පානේ මහතෝ පම්මේ පෝජය තික්කත්තුං උපහරංච මාතෝ පස්සකාරය මහා සෑයට උදේ සවස මල් පූජා කරන්න ඕනේ මහා සෑයට දවසට තුන් වරක් උපහාර පූජාවන් සලස්වන්න ඕනේ පටිආදිත්තංච යං වට්ටං මයා සුගත සාසනේ සබ්බං අපරිහාපෙත්වා තාතවත්ත තංතුවං මා බුද්ධ ශාසනයට පවත්වන ලද යම් පූජා දානමාන ආදී වැටක් ඇද්ද දරුව තිස්සේනේ ඒ සියලු දන් වැට නොපිරිහලා පවත්වන්නටත් ඕනේ සංගස්සතාත කිච්චේසු මාපමඤ්ඤත සම්බදා ඉතිතං අනුසාසෙත්වා තුන්නේ ආසිමහේපති ඒ වගේම දරුව සංඝයා වහන්සේගේ කටයුතු වලදී සෑම කල්ලි අප්‍රමාද වෙන්න ඕන වශයෙන් තිස්ස කුමාරයාට අනුශාසනා කළ රජුරුව නිශ්ශබ්ද වුණා තංකනං ගන සජ්ජායං බිකු සංඝෝ අකාසිච දේවතාච රතේ චේව චහි දේවයානයං එකනෙහි භික්ෂූන් වහන්සේලා සිළු දෙනා උතුම් බුද්ධ දේශනාව සජ්ජායනා කරන්න පටන් ගත්තා දේවතාවෝ දෙව්ලෝ සයෙන්ම දිව්‍ය රත සයක් එව්වා යාචුං විසුං විසුං දේවාරාජානන්තේ රතේටිත අම්මා කන්දේව ලෝකන්ත්වං ඒ රාජ මනෝරමං ඒ රතේශ්විත දෙවිවරු අපගේ රජ්ජුරුවන්ට මහා රජ්ජුරුවනි අපේ දෙව්ලොව මනරම් අපේ දෙව්ලොවට එනු මැනවේ කියා කියන්න පටන් ගත්තා රාජාතේ සංවචෝ සුත්වා යාව ධම්මං සුනෝමං අදිවාසේත තාවතේ අත්තකරේන වරයි රජ්ජරුව ඔවුන්ගේ වචනය අහලා මන් දැන් ධර්මය අසනවා ඒ තා කිවසන්ට කියලා අතෝසවා සංඥා කරලා වැළක්වුවා වාරේති ඝන සඤ්ඤාය මෙති මන්්වාන බිකවෝ සජ්ජායන් තපයං රාජා පුච්චිතං තානකාරණං එතකොට භික්ෂුන් වහන්සේලා සාමූහික සූත්‍ර සජ්ජායනය රජ්ජුරුව වළක්වනවා කියලා සජ්ජායනාව නැවැත්තුවා ස්වාමීනි සූත්‍ර සජ්ජායනාව නැවැත්වුවේ ඇයි කියලා රජුරු ඇහුවා. ආගමේ තාති සංඥාය දින්නත්තාති වදෙන්සුතේ රාජානේතං තතබන්තේ තිවත්වානතං වදී මහරජුරුවනේ ඔබතුමා සජ්ජායනව නවත්තන්ට කියලා තින් සංඥාවක් කළා භික්ෂුන් වහන්සේලා කිව්වා එතකොට රජ්ජුරුවෝ නෑ ස්වාමීනි මං ඒ සංඥාව කළේ ඔබ වහන්සේලාට නොවේ. මාව කැඳවාගෙන යන්ට ඇවිත් තියෙන දිව්‍ය රතවලින් මට කතා කරන නිසා මං ඔවුන්ට ටිකක් ඉවසන්ට කියලා සංඥා කළේ. තං සොත්වාන ධනාකේ චේ බේතෝ මච්චුබයං ලාලපතේති මඤ්ඤං සෝතේ සංකංකා විනෝදනං එයස්ව මිනිසුන් අතර සිටි සමහරුන් මේ රජ්ජුරුව මරණ බයෙන් බීතියටපත් වෙලා නන්දොඩවනවා කියලා සිතුවා ඔවුන්ගේ සැකය දුරුත් කර දීම පිණිස කාරේ තුං අබයතරෝ රාජානං එවමාසෝ ජානාපේතුං කතං සක්කානේතතේරතායිති තේර පුත්තා බේතරුන් වහන්සේ රජුරවන්ට මෙහෙම කිව්වා මහරජුරුවනේ ඔබ තුනාව එක් කරගෙන යන්ට එවන ලද දිව්‍ය රථයන් අන්න යන්ට දැක ගන්නට සැලැස්විය හැක්කේ කොහොමද උපදාමං කිපාපේසේ රාජනබසි පණ්ඩිතෝ තානි ලග්ගානි ලම්බෙන්සෝ රතිසාසු විසුං විසුං නුවණැති රජුරෝ අහසට මල් මාලා විසි කෙරෙව්වා ඒ මල් මාලා වෙන් වෙන්ව ඒ ඒ දිව්‍ය රතවල එල්ලේ තිබුණා ආකාශේ ලම්බමානානේ තානි දෙස්වා මහජනෝ කංකං පටි විනෝදේසේ රාජා තේරම වාසිතං අහසෙල්ලේ තියෙන මල් මාලා දකපු මහජනයා තමන්ගේ සැක දුරු කරගත්තා රජුරෝ තේර පුත්තා පියතරන් වහන්සේගෙන් මේ ඇසුවා කතමෝ දේව ලෝකෝ රමෝ බන්තේ සිසෝ බ්‍රවේ තුසිතානං පුරං රාජ රම්මං ඉති සතං මතං ස්වාමීනි કોઈ දිව්‍ය ලෝකයේද වඩාත්ම මනරම් රජුරුවනි සත්පුරුෂයන්ගේ සම්මතය අනුව තුසිත දිව්‍ය ලෝකය තමයි ඊටාම මනරම් බුද්ධ භාවය සමයං ඕලෝකෙන්තෝ මාදයෝ මෙතය බෝධිසත්වෝ වසත තුසිත පුරේ බුදු බව ලබා ගන්නට කල්බලමින් වැඩෙන්න මහා දයාවන්ත වූ අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේත් වැඩ ඉන්නේ තුසිත පුරේ තේරස්ස වචනං සොත්වා මහරජා මහේමති ඕලෝකෙන්තෝ මහතුපං නිපන්නව නිමිලේ තේර පුත්තාපේ තෙරුන් වහන්සේගේ වචනය ඇසු මහා නුවණැති මහරජුරුව මහා තූපයේ දෙස බලාගෙන වැතිරී සිටියදීම දැස පියාගත්තා චවිත්වා තංකනං ඒව තුසිතං අහතේ රතේ නිබ්බතිත්වා තිතෝ ඒව දෙපදයෝ අදෙස්සත මිනිස් ලොවෙන් චුත වූ කෙනෙහිම තුසිත දෙව්ලොවෙන් පැමිණ දිව්‍ය රතේ ඕපපාතික දෙව් රජෙක් උපන්නා දිව්‍ය වස්ත්‍රාභරණයෙන් සරසුණු වේ දිව්‍ය ශරීරයෙන් පෙනී සිටියා කතස්ස පුඤ්ඤ කම්මස්ස පලං දස්සේතු මත්තනෝ මහා ජනස්ස දස්සෙන්තෝ අතනං සමලං කතං තමන් විසින් කරන ලද පින්කම් වල යහපත් සැප විපාක හැමෝටම පෙන්වා දෙන්න ඕනේ නිසා මහජනයාට තමන්ව ප්‍රකටව පෙනෙන්නට සැලැස්සුවා රට්ඨතෝ ඒව තික්කත්වං මාතෝ පංපදක්ඛිනං කත්වානතෝ පං සංඝං ච වන්දෙත්වා තුසිතං අග දිව්‍ය රතේ සිටියදීම රුවන්වැලි මහා සෑය තුන් වතාවක් පැදගුණ කළා මහා සෑයටත් සංඝයා වහන්සේටත් වන්දනා කරලා තුසිත දිව්‍ය ලෝකයට වැඩියා නාටකියෝ ඉදාගන්වා මකුටං තත්ත මෝචයං මකුට මොත්ත ශාලාතේ ඇත ශාලා කතං රජ්ජරුවන්ගේ දේහය යම් ශාලාවකට ගෙනවිත් එතනදී නාටක ස්ත්‍රීන් රජ්ජරුවන්ගේ හිස මත තිබූ ඔටුන්න මුදවා කෙස්වැටි ලිහා දැම්මාද එදා සිට ඒ ශාලාව මකුට මුත්ත ශාලා නමින් හැඳුන්වුණා. චිතකේට පිතේරඤ්ඤා සරේරම්මේ මහජනෝ යතර විරාව වට්ටේ ශාලා නාමතයන් රජ්ජරුවන්ගේ දේහය සඳුන්දර සෑහි තැබුවාට පස්සේ මහාජනයා යම් තැනක සිට රජ්ජරුවන්ගේ ගුණ කියමින් විලාපදී හඬා වැටුණාද එදා සිටේ ශාලාව රාව වට්ටි ශාලා නමින් හැඳුන් වුණා රඤ්ඤෝ සරේරංගාපේසං යස්මින් නිස්සේ මමාලකේ සෝ එව මාලකෝ යත වොච්චතේ රාජමාලකෝ යම් මලුවක රජුරුවන්ගේ ශරීරය ආදාහනය කළාද ඒ මළුව එදා සිට රාජමාලකේ නමින් හැඳුන් වුණා. දුට්ටගාමිනි රාජාසෝ රාජානාමර මහා මෙත්තයස්ස භගවතෝ එස්සති අග්ග ශාවකෝ අපේ දුටුගැමුණු මහ රජුරුව මහා රාජාන නාමයට අතිශයින්ම සුදුසු වූ උදාර කෙනෙක් ඒ මහා රාජෝත්තමයා අනාගතයේ බුදු වෙන මෛත්‍රය නැමැති භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙනවා. අඤ්ඤෝ පිතා පිතා තස්ස මාතා මාතා භවිස්සති සන්ධාතිස්ස කනිට්ඨත දුතියෝ එස්සති ශාවකෝ දුටුගැමුණු රජුරුවන්ගේ පියා වූ කාවන්තිස්ස රජතුමා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ පියා වෙනවා. විහාර මහා දේවී මෑණියන් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ මව වෙනවා. තමන්ගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමාරයා ඒ භාග්‍යතුන් වහන්සේගේ දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ වෙනවා. සාලේ රාජ කුමාරයෝ තස්ස රංගා සුතෝතුසෝ මෙතේ අස්ස භගවතෝ පුතෝ ඒව භවිස්සති දුටුගැමුණු රජුරුවන්ගේ පුත්‍ර වූ සාලිය රාජකුමාරයා ඒ භාග්‍යතුන් වහන්සේගේ ගිහි අවස්ථාවේ පුත්‍රයා බවට පත් වෙනවා ඒවං යෝ කුසල පරෝ කරෝති පුඤ්ඤං චාදන්තෝ අනියත පාපකං බහුම්පේ සෝසංගං සකගරමි වාපයාති තස්මා සම්පන්න සකතරතෝ භවෙය පුඤ්ඤති අපගේ දුටුගැමුණු රජුරුව වගේ යම් කෙනෙක් කුසල්මයි උතුම් කියලා පින් කරනවා නම් පංචානන්තරිය පාප කර්මත් නියත මිත්‍යා දෘෂ්ටියත් යන නියත වශයෙන් ඊළඟ උපතේදී විපාක දෙන කර්ම හැර අනෙක් නියත නොවන බොහෝ පව් විපාක වසාලමින් තමන්ගේ නිවස බලා යන නිවාස හිමිකාරයෙක් වගේ දෙව්ලොව උපදිනවා එනිසා නුවණින් යුක්ත තනත්තා නිරන්තරයෙන් පින්මයි කරගන්න ඕනේ සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ තුසිතපුර ගමනන් නාම ද්වත්තිංසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද්දා වූ මහා වංශයේහි දුටුගමුණු රජුරුව තුසිත පුරයට සැපත් වීම නම් වූ 32 වෙනි පරිච්ඡේදයයි